සාදු සාදු උතුම් වූ මහා සංඝරත්නයේ නවසරයි සද්ධාවන්ත කාරුණික පින්වත්නි අද දවසේදී net නාලිකාව ඔස්සේ පින්වත් ඔබ හැම දිනාටම ඊ타ත්ම වැදගත් වටිනා ධර්ම සාකච්ඡාවක තවත් කොටසක් දේශනා කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මෙනෙත් නාලිකාව ඔස්සේ තෑම ඉරිදා දිනයකම රාත්‍රී ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුලින් ඔබට ධර්මය කියා දුන්නේ අවසරයි පින්වත් පණ්ඩාරවෙල අමිතානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ මේ දිනවල අසනීප තත්වයෙන් පසු වෙන නිසා තරමක් දැන් රෝගී තත්වය පහව නිරෝගී සුවය ලැබමින් තිබෙන නිසා අපි මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සිදු කරමින් පවතිනවා. අපි අදත් වෙනදා වගේම උන්වහන්සේට පින් අනුමෝදන් කරලා ආශිර්වාදයේ කරමින් මේ දේශනාව ආරම්භ කරමු. ලෝක සත්‍යයේ හිතසුව පිණිස නැවතත් ධර්ම චාරිකාවේ වැඩම කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට මේ ධර්ම දානමේ පින අනුමෝදන් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ ලැබේවායි සාදු ප්‍රාර්ථනාවෙන් අදත් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරමු. පිටුතුනි අදත් අපි වෙනදා වගේම මේ දේශනාව සඳහා දායකත්වයේ දරන පිරිස පිළිබඳව මුලින් සිහිපත් කරනවා. අද දවසේ දායකත්වයේ දරන්නේ ඒකල උතුරුගල්ල වත්ත රජමාවත නොම්බර 118 න් 35 ලිපිනේ පදිංචි එම් සනී නෝනා මහත්මිය ඇතුළු පවුලේ දරුවන් මුණුපුරු මිනිපිරියන් පිරිස. ඒ ඇත්තන්ට අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරලා පසුව ධර්මානුශාසනාවෙන් පින් අනුමෝදන් කරනවා. හෝමාගම කටුවානේ නාරංගහයේනේ පාරේ 296 එක නිවසේ පදිංචි චන්ද්‍රසිරි කොතලාවල සහ අනුලා කාන්ති ගංගොඩ විල යන මේ දෙපළ නොවැම්බර් 4 වන දිනට යෙදෙන 25 වෙනි විවාහ දිවියටපත් වී වසර 25 කැපිරීම නිමිති කරගෙන අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා මහගෙදර මල්වානේ ගෙදර පදිංචි ජයන්ත කුමාර මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයතන්ට ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අදිට්ඨනින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි අද දවසේදී අදට નિયમિત ධර්මදේශනාව ආරම්භ කරමු. ඔබට මතක ඇති පසුගිය දවසක ගිය සතියේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව තුලින් ඔබට ඊ타ත්ම වටිනා ධර්ම කාරණාවක් අපි දේශනා කරන්නට ආරම්භ කළා. ඒ ශ්‍රවණය කරපු ඇත්තන්ට සූත්‍ර දේශනාව මතක ඇති. සූත්‍ර දේශනාවේ නම තමයි අග්ගඤ්ඤ සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව තියෙන්නේ දීඝනිකායේ තුන්වෙනි පොතේ 136 වෙනි පිටුවේ තිබෙන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තුලින් පින්ඔතුනි කෙරෙන්නේ මේ ලෝකයක් ආරම්භ වෙලා ඒ ලෝකයේ පැවතිලා විනාශ වෙලා යන ක්‍රමවේදය කියලා දෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නිවන් දකින අපිට මොකද මේ ලෝකයක් ගැන? මොකටද ওই ලෝකේ දැනගත්තයි කියලා? මොකද්ද ඔකේ තියෙන ප්‍රතිඵලය? හොඳට මතක තියාගන්න. එහෙම කවුරුවත් කියන්න එපා. මේ පාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවක්. උන්වහන්සේ මේක අපට අනවශ්‍ය නම් මේ සූත්‍ර දේශනාව අපිට එවන්නේ නැහැ. මේක එව්වේ අපිට අවශ්‍ය නිසා අපිට දැනගෙන නිවන් මඟ වඩන්ඩ මේකේ ධර්ම කාරණාවල් තියෙන නිසා. පිටුතුනි මේ සූත්‍ර දේශනාවේ කතා වෙන චරිත දෙකක් තිබෙනවා. ඒ චරිත දෙක නිර්වාණ අවබෝධයට පත්ුනේ පිටුතුනි මේ සූත්‍ර දේශනාව අහලා. එහෙමනම් කිසිම කෙනෙක් මේ සූත්‍ර දේශනාව ගැන කරහන් දෙපා ඒ පිළිබඳව අප්‍රසාදයක් ඇති කරගන්න එපා මේක ඕන්නේ නැහැ කියන මග හරින්න එපා මොකද මේ වගේ කරුණුකාරණාවල් නොදැනගෙන ධර්මයේ වඩන්න ගියාම අපේ මිනිසු ගොඩාක් පටලව ගන්නවා ධර්ම කරුණු ඒ නිසා අපි ඔබට බොහොම මෙත් සිතින් සිහිපත් කරන්නේ මේවා දැනගන්නම ඕන දේවල් ඒ නිසා මම ඔබට හැමදාම සිහිපත් කරනවා විශේෂයෙන්ම මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව අනිවාර්යම ශ්‍රවණය කරන්න මොකද ඒ තුලින් අපිට ඔබට මේ ධර්මයක තිබෙන ගැඹුරුකම් ගැඹුරු ධර්ම කාරණාවල් පැයකට සීමා කොට විතරක් දේශනා කරන්න බැරි ධර්ම කාරණාවල් ඔබට අපි දේශනා කරනවා ඔබ අකණ්ඩව මේ දේශනාව ශ්‍රවණය කරන අය ඉන්නවා නමුත් ඇතැම් පිරිස මට යම් යම් තැන්වලදී තීපාත් කළා අපි ගිය සති කීපේ මහා සමේ සූත්‍ර දේශනා කරානේ. ඉතින් මහා සමේ සූත්‍රය ශ්‍රවණය කරපු ඇතැම් පිරිස කිව්වානේ අපි දෙක තුන නැත්තම් හතර පහ කියන දේශනාවල් විතරයි ඇහුවේ මුලින් දේශනාවල් අහන්න අපිට බැරි වුණා කියලා. ඒ නිසා ඔබ මොන වැඩේ තිබුණත් මේ දවසේ මේ වෙලාවේ වෙන් කරගන්න මොකද එක ධර්ම කොටසක් අවබෝධ කරගන්න බැරි වුණොත් ඊළඟ කොටස ටිකක් අල්ලගන්න ගියාම අමාරු වෙන්න පුළුවන්. එස ඔබ පිළිවෙලකට මේ ධර්ම දේශනාවල් ප්‍රවණය කරන්න නැත්නම් ඔබට මේ ධර්ම කරුණු වටහා ගන්න ගියාම යම් යම් අමාරු අපහසුකම් දැනෙන්නට පුළුවන්. නිසා තමයි ඔබට මේ සූත්‍ර දේශනාවක තිබෙන මේ ගැඹුරුකම නිසාම තමයි කොටස් වශයෙන් දේශනා කරන්න අපි අරමුණු කළේ. ඉතින් මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් පස්සේදී මම ඔබට ඊළඟට දේශනා කරනවා චක්කවර්ති සීහනාද සූත්‍රය. මේ දේශනාවල් මේ විදිහට පිළිවෙලකට දේශනා කිරීමේ මගේ අරමුණක් තියෙනවා. මම ඒ අරමුණු මොකද්ද කියලා ඔබට මේ දේශනාවල් ටික දේශනා කරලා ඉවර වෙලා දේශනා කරන්නම්. ඒ නිසා මේ දේශනාවල් ටික ඔබ පිළිවෙලකට ශ්‍රවණය කරන්ඩ ඒ ශ්‍රවණය කරනකොට ඒ අරමුණු මොකද්ද කියලා කියන දවසට ඔබට ඒ අරමුණු මොකද්ද කියලා පැහැදිලි වේවි. දැන් මේකට එකක් මේ දේශනාවල් සම්බන්ධ නිසා තමයි දේශනාවල් එකක් එකක් ගානේ ඔබට ගොනු කරලා මේ විදිහට දේශනාවල් පවත්වන්නේ. එhmenan අද දවසේ අග්ගඤ්ඤ සූත්‍රයේ මම අදහස් කරගත්ත මොකද මේ මහා සමේ සූත්‍ර දේශනාවත් කරා කරද්දිත් ආපු ප්‍රධානතම ගැටලුව තමයි ඇතැම් පිරිස මුල් දේශනාවල් අහන්නේ නැතුව අග දේශනාවල් විතරක් අහනවා. එතකොට දේශනාව හරියට අවබෝධ කරගන්න ගියාම සමහර වෙලාවකට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට තීරණය කළා මේ වගේ සූත්‍ර දේශනාවල් පවත්වද්දී මුලින් දේශනා කරපු කොටස සාරාංශගත කරලා දේශනා කරලා ඉන් අනතුරුව නැවතත් අදාළ තැන ඉඳලා විස්තරාත්මකව දේශනාව විස්තර කරගෙන යන්න මං එහෙම නොකර නවත්වපු තැන ඉඳලා දේශනාව පවත්වාගෙන යන්න තීරණය කළේ මොකද අපිට මේවා පුංචි කාල සීමාවක් තුල කරන්නට ඕන දෙයක්. ඒ නිසා එහෙම දීර්ඝ කාලයක් එකම සූත්‍රයක් සජ්ජහායනා කරන්න විස්තර කරන්න ගත්තොත් ඔබට ටිකක් අමාරු වෙන්න පුළුවන් නිසා එපා. මොකද දේශනාවට සම්බන්ධ වෙන්න වීරිය උපදවා ගන්න අමාරු වෙයි කියලා හිතලා තමයි මම එහෙම නොකළේ. නමුත් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබෙනවා ඒ විදිහට කරන්න කියලා. මොකද සමහර අයත් සිහිපත් කළා එක සැරේටම දේශනාවක් තේරුම් ගන්න චුට්ටක් අමාරුයි කියලා ඒකත් ඇත්ත. මොකද මමත් මේ දේශනාවක් මෙතනට එනකොට හත් අට වතාවක් විතර හොඳට කියවල බලලා එන්නේ. එතකොට මේ අදාළ ධර්ම කරුණු කොටස් වශයෙන් වෙන් කරගෙන බෙදාගෙන මේ මේ කොටස වෙනකම් මෙතනට දේශනා කරනවා කියලා එහෙම හිතාගෙන ඉන්නේ. ඒ හේතුව තමයි එතකොට තමයි මට හොඳට අවබෝධ කරගතෙන් පස්සේ තමයි ඔබටත් මේක දේශනා කරන්න පුළුවන්. මොකද අපි උද්ගටිතඥ විපටිතඥ වගේ මිනිස්සු නෙවෙයිනේ. ඉතින් අපි ඊටත් වඩා බොහොම බොහොම අඩු පිරිසනේ. ඒ නිසා මේවා තේරුම් කරගන්න ගියාම එකවරකින් దేవතාවකින් මේක අමාරු වෙන්න පුළුවන්. නමුත් ඉතින් මම ඔයත්ට ඉල්ලීමක් කරන්නේ අමාරුවෙන් හරි මේක චුට්ටක් කරන්න බලන්න. කරගෙන යනකොට ඔය අමාරුකම් ඔකෝම නැති කරගන්නට පුළුවන් කමක් ලැබේ. ඒ නිසා අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අද දවසෙත් අපි ආරම්භ කරනවා. ඔබ හැම දිනාටම මේ ධර්ම කාරණාවල් මේ විදියට අවබෝධ කරගෙන පාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වඩන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබෙන්න ඕන කියලා හිතාගෙන තමයි මේ දේශනාව අපි දේශනා කරන්නේ. ඉතින් සමහර ඇතෝ හොඳට දේශනාවල් අහලා අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් සමහර ඇත්තෝ නම් මූනිච්චාවට වගේ කියනවා අර දේශනාව මේ දේශනාව ඇහුව හොඳයි කියලා. ඉතින් නමුත් එහෙම කරන්න එපා මොකද රවට්ට ගත්තොත් රැවටින්නේ Taman විතරයි. මං කියන්නේ මේක තේරෙන්නේ නැතනම් අවබෝධ කරගන්න අමාරු නම් Taman උනන්දු වෙන්න. මොකද මීට වඩා අපිට මේව සරල කරන්න බෑනේ. මීට වඩා මේ කරුණු කාරණාවල් අපිට ලිහිල් කරන්න බෑ. මොකද සරල කරන්න බැරි නෑ පුළුවන්. සරල කරොත් වෙන්නේ නිවන් මඟ අපිට මඟ හැරෙනවා. ඒකයි සරල කරන්නේ නැත්තේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් වීරයවන්ත වෙන්න බලන්න. උනන්දු වෙන්න බලන්න. එතකොට මේ ධර්ම කරුණු හොඳට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් Tamanට මේක අවබෝධ වෙන්නේ නැත්නම් හිතන්න Tamanගේ ප්‍රඥාව ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ කියලා. ඒ නිසා ඔබ පුළුවන් තරම් උනන්දු වෙන්න බලන්න මේ කරුණු කාරණාවල් තේරුම් කරගන්න ගියාම නැත්නම් මේක අපිට කවදාවත් අපිට නිවන් දකින්න බැරි වෙනවා. ඒ නිසා මේක සතිපතා යන දේශනා මාලාවක් නිසා අපි මේක කොටස් වශයෙන් දේශනා කරනවා. ලෝකයේ හැදෙන පවතින විනාශ වෙන ආකාරය පිළිබඳව අපි දැනගත්තු දවසට අපිට පුදුම සතුටක් පින්වතුනි දැනෙන්නේ. ඒ සතුට කියලා නිම කරන්න බෑ. ආන්ගේ සතුට උපද්දවන්න ඕන නිසා තමයි පින්වතුනි මේ දේශනාව මේ විදියට පොත්ස් වශයෙන් ඔබට දේශනා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. එමනම් අද දවසේ මේ අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව තුළින් ඔබට ඒ වටිනා ධර්ම කාරණාවල් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. තමහර ධර්ම කාරණාවක් මුණ ගැහෙනකොට මම ඒවා ටිකක් අමතර කරුණුත් එක්ක විස්තරාත්මකව දේශනා කරනවා. එහෙම දේශනා කර කරන්නේ ඒ කාරණාව ඒ තරම් ගැඹුරුයි ඒක ඒ මට්ටමට දේශනා කරන්න ඕන නිසා නැත්තම් මේ අග්ගන්න සූත්‍රයත් ඇත්තටම මට පැයකින් දේශනා කළ ඉවර කරන්න පුළුවන් කිසිම අමාරුකමක් නැහැ හැබැයි ඉතින් පැයකින් කිව්වොත් මේකේ ආ මෙහෙම වාසෙට්ට කියලා බමුණෙක් හිටියා බාරද්වාජ කියලා බමුණෙක් හිටියා මේ මේ විදියට දේශනාවක් වුණා කියලා ඕම නිකන් උඩින් පල්ලෙන් දැනගන්න නම් පුළුවන්. උඩින් පල්ලෙන් දැනගත්තට වැඩක් නැහැ. මොකද ධර්ම කාරණාව හරියට ඉගෙන ගත්තොතින් විතරයි අපිට පාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවන් මඟ වඩන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙමනම් අද දවසේ අපි ඔබට මම ප්‍රාර්ථනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ගැඹුරු ධර්මය ඔබට අවබෝධ කරගන්න ඒ ප්‍රඥාව පහළ වේවා භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන්ම මේ ධර්ම කාරණාවල් අවබෝධ කරගෙන නිවන් මඟ වඩන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව ආරම්භ කරමු. පිටුතේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ආරම්භයේ ඉඳලා මං ගිය සතියේ දේශනා කරපු කොටස සාරාංශයක් වශයෙන් පැහැදිලි කරන්නම්. මං ගිය වර සාකච්ඡාවේදී ඔබට බුදුහාමුදුරන්ගේ මේ අසමාන ගුණයක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා බුදු ගුණ පිළිබඳව. ඉතින් එහෙම පැහැදිලි කළා මං දේශනා දේශනාව පටන් ගත්තා භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාම මිගාරමාතු ප්‍රාසාදයේ සවැත් නුවර තිබෙන පූර්වාරාම මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ ඉන්න කාලේදී වාසෙත් එක්ක භාරද්වාජ කියලා භික්ෂුන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලා දෙපළක් හිටියා. උන්වහන්සේලා දෙනම භාග්‍යවතුන් වහන්සේ ප්‍රාසාදයෙන් බැහැලා මිගාරමාතු ප්‍රාසාදයෙන් බිමට වැඩම කරලා උන්වහන්සේ ඒ මිගාරමාතු ප්‍රාසාදයට විරුද්ධව එන සූර්යා ලෝකයෙන් එක පැත්තක මිගාරමාතු ප්‍රාසාදයේ හෙවණැල්ල වැටිලා තියෙනවා. ආන්නේ හෙවණැල්ල වැටිලා තියෙන තැන භාග්‍යවතුන් වහන්සේ සක්මන් භාවනාවේ නිරත වෙනවා. ඒක දැකපු මේ සාමණේරයන් වහන්සේලා දෙනම ධර්ම කතාවක් අහන්න හොඳ වෙලාවක් යයි කියලා හිතලා මේ දෙනම වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කතා කරනවා. කතා කරලා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය තමයි කවුරු හරි කෙනෙක් Tamange ළඟට ආවොතින් භාග්‍යවතුන් වහන්සේ තමයි කතාව ආරම්භ කරන්නේ. ඒකට හේතුව තමයි ඒක භාග්‍යවතුන් වහන්සේ කරන එක්තරා සිරිතක්. මොකද එන කෙනා බයෙන් බීතිකාවටපත් වෙනවනේ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විමසන්න ගියාම ඒක නැති කරන්න ඕන නිසා උන්වහන්සේ මුලින්ම කතාව ආරම්භ කරනවා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් විමසනවා කොහොමද ඔබේ කුලේ අය ඔබලාව මුණ ගැහුණෙන් පස්සේදී කොහොමද ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ට ඔබේ ආගමේ අය ඔබේ කුලේ අය මුණ ගැහුණෙන් පස්සේද ඔබට ඔබලාට ආක්‍රෝෂ පරිවබ කරනවා කියලා බුදුහාමුදුර ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේලා දෙනම කියනවා ස්වාමීනි ඒකාන්තයෙන්ම අපරිපූර්ණනෝ ඒ කියන්නේ පිංගුතුනි පරිපුන්නාය නො අපරිපුන්නාය අඩුවක් නැතුව ස්වාමීනි අපිට බණිනවා මං එදා අර අඩුවක් නැතුව බණින ක්‍රමවේදය පිළිබඳ තස ආක්‍රෝෂ වස්තුව පිළිබඳව ඔබට දේශනා කරා. මම ඒක විස්තරාත්මකව ඒ බෞද්ධයාගේ අත්පොතේ තියෙන ස්ථානයත් ඔබට පැහැදිලි කරා. ඒ සමහර ඇත්තෝ බලන්න පුළුවන් ඇත්තෝ බොහෝ විට බලන්න ඇති කියලා මා විශ්වාස කරනවා. ඔය කියපු පිටු අංක දිහා බලලා. ඉතින් ඒ ආක්‍රෝෂෙන් පරිභව කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේලා දෙනම කිව්වා. ඉතින් මොකද එහෙම කියන්නේ මේ වාසෙට බාරද්වාජ කියන බමුණු දෙන්න කියලා කියන්නේ පින්වතුනි බ්‍රාහ්මණ ආගමක හිටපු දෙන්නේ ඒ දෙනම භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා දැන් ඔය වාසෙට්ට බමුණ එහෙම වාසෙට්ට සූත්‍රය අහලා තමයි තෙරුවන් සරණ ගිහිල්ලා පැවිදි වුනේ. ඒ වගේ එහෙම පැවිදි ජීවිතයට පත්තර තාම ඉන්නේ සාමණේර භාවයේ. මොකද සාමණේර භාවයේ ඉන්න හේතුව තමයි ශාසනයට කෙනෙක් ආපු ගමන් මේ ආර්ය ප්‍රතිපදාවේ ගමන් කරන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අන්‍යාගම කෙනෙක් ආවොත් පරිවාස කාලයක් කියලා වෙනම කාලයක් නියම කරලා ඔවුන්ව ඒ ස්ථානයේ තබල තියෙනවා. ඒ කියන්නේ මේ ශාසනය පුරුදු කරවනවා. එහෙම නැති වුණොත් මම අර ඉදත් තීපා කළා ඔබට එහෙම නැති වුණොත් වෙන්නේ මේ ශාසනයේ තිබෙන ගැඹුරු කරුණු අවබෝධ කරගන්න නැතුව සමහර වෙලාවට ඔවුන් භික්ෂු ශාසනයට නුසුදුසු වැඩ කරන්න පුළුවන්. තවත් පිරිසක් සමහර වෙලාවට භික්ෂු ශාසනය ගැන අනවබෝධයක් ඇතුව ගමන් කරන්න පුළුවන්. අවබෝධයක් නැතුව ඒ විදිහට කටයුතු කරන නිසා භාග්‍යවතුන් වහන්සේ නියෝග කළා අන්‍යාගමික කෙනෙක් ගොඩක් කාලවට આવතින් පිරිවෙස් කාලයක් අනුමත කරා අවුරුදු 5ක එහෙම ඉඳලා තමයි පැවිදි ජීවිතයට පත් කළා නිර්වාණ මාර්ගයට යවන්නේ. ඉතින් හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ශාක්‍ය කුලයේ කෙනෙක් ආවොත් ඉන්නම් ඕනෑම වෙලාවක පැවිදි කරන්න භාග්‍යතුන් වහන්සේ පිරිසට අවසරයක් දීලා තියෙනවා. කොද ශාක්‍ය කුලයේ කොමය අමුතුවෙන් පැවිදි ජීවිතයට පිරිවෙස් කාලයකට පතරන්න ඕන නැහැ. මොකද ඔවුන් සංසාරේ ඉඳලාම ඒක පුරුදු කරගෙන ආපු නිසා. ඉතින් මේ විදිහට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට අරම සිහිපත් කරාම මේ වාසෙට්ට භාරද්වාජ කියන භාමණීරයන් වහන්සේලා දෙනම සිහිපත් කළ අර විදිහට අපිට හාත්පසින්ම අඩුවක් පාඩුවක් නැතුව බණිනවා කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ විමසනවා වාසෙත් තියෙනි. අඩුවක් නැතුව Tamanට බණින්නේ මොන වගේ වචන කියලාද? කොහොමද කියලා බණින්නේ කියලා අහනවා. මොන වගේ දේවල් කිය කියද බණින්නේ කියලා අහනවා. මේ වෙලාවේ බුදුහාමුදුරන්ට දේශනා කරනවා වුන් දෙනම ස්වාමීනි බමුණෝ කියනවා බ්‍රාහ්මණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨ වර්ණය. අනිත් වර්ණයන් හීනයි. කියන්නේ බමුණු කුලය තමයි ශ්‍රේෂ්ඨම කුලය, අනිත් කුලයන් හීන කුලයන්. බ්‍රාහ්මණ කුලය තමයි උසස්ම කුලය, අනිත් කුලයන් පහත් කුලයන් කියලා දැනලා කියනවා ඔබලා මහා පෞකාරයෝ ඒ වගේ උසස් කුලයක ඉඳලා දැන් පහත් කුලයක ගිහිල්ලා පැවිදි වුණා කියලා මේ දෙනමට බණිනවා කියලා භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කළා. ඊට පස්සේ කියනවා ස්වාමීනි විතරක් නෙවෙයි අපි මාර්යාට පක්ෂ වූ බමුණන්ගේ පයින් පාදේ යටිපතුලින් උපන් කීන වර්ණයකට ගියා කියලා දොස් කියනවා කියලා ඒ විද්‍යට ගරහනවා කියලා වාසෙට්ට සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කළා. මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා තග්ගවෝ වාසෙට්ට ප්‍රාක්මනා පෝරාණං වාසෙට්ට මේ බමුණෝ පැරණි කතාව මුල් කතාව අමතක වෙලා නොදැනගෙන තමයි ওই විදියකට චෝදනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා ඒ පැරණි කතාව ඒ අතීත කතාව කියලා කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා වාසෙට්ට මහා බ්‍රහ්මයාගේ මුවෙන් ඔය කියන බමුණෝ ඉපදුනා නම් ඇයි අහනවා ඔය බමුණෝ ආවාහ විවාහ පිණිස කාන්තාවෝ තමන්ගේ කුලයට රැගෙන ඉන්නේ කියලා මොකද ඒ කාන්තාවෝ ගර්භණී භාවයට පත් වෙනවා දකිනවා ඍතුභාවයට පත් වෙනවා දකිනවා ඊළඟට ඒ කාන්තාවෝ දරුවෝ ප්‍රසූත කරනවා දකින්නවා ඒ කාන්තාවෝ දරුවන්ට කිරිපෝනවා දකින්නවා ඉතින් මේවා දැක දැක මහා ප්‍රඥා දරුවෝ උපද්දවනවා නම් ඇයි අහනවා බමුණෝ අර වගේ පිරිසක් ගෙනල්ලා විවාහ කරගන්න. ආවාහ විවාහ කරගන්න කියලා. කියන්නේ ආවාහ කියලා කියන්නේ තැමියාගේ ගෙදරට කාන්තාවක් රැගෙන එන එකට. විවාහ කියලා කියන්නේ කාන්තාවගේ නිවසට සැමියෙක්ව ගමන් කිරීම. ඒ කියන්නේ ස්වාමියාගේ ගෙදරට ස්වාමි දියණියන එකට කියනවා ආවාහ කියලා. ස්වාමි දියණියගේ ගෙදරට ස්වාමියා එන එකට කියනවා විවාහ කියලා. ඕකට තමයි ආවාහ විවාහ කියලා අට කතාවේ සඳහන් කරන්නේ. එතකොට මෙතන කියනවා ඉතින් මහා බ්‍රහ්මයා ඕක කරනවා නම් ඇයි අහනවා පමුණු ආවාහ විවාහ වෙලා දරුවෝ බිහි කරන්නේ ඒ වෙලාවේ කියනවා වාසෙට්ට මහා බ්‍රහ්මයාට කරන මහා නින්දාවක් මහා බ්‍රහ්මයාට කරන මහා අපවාදයක් මහා බ්‍රහ්මයා පිළිබඳව පොරු මුසාබස් ඔය කියන බමුණු ප්‍රකාශ කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අර වාසෙට්ට බ්‍රාහ්මණේරයන් වහන්සේට කරුණු පෙන්නවා. ඒ වෙලාවේදී කියනවා වාසෙට්ට මේ ලෝකයේ වර්ණ හතරක් ඉන්නවා. ඒ වර්ණ හතරේ උස් පහත් භාවයේ තීරණය වෙන්නේ ඔවුන්ගේ උත්පත්ති ස්ථානයන් වලට අනුකූලව නොවේ. ඒ මොකද වර්ණ හතරක් තියෙනවා වාසෙට්ටේනි. ශාස්ත්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය, සුද්ධ වංශය කියලා මේ වර්ණ හතරේම වාසෙට්ට ප්‍රාණඝාත කරන අය ඉන්නවා. තොරකම් කරන අය ඉන්නවා. කාමී හැසිරෙන අය ඉන්නවා. බොරු කියන අය ඉන්නවා. හිස් වචන කියන අය ඉන්නවා. පරුස වචන කියන අය ඉන්නවා. කේලම් කියන අය ඉන්නවා. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ වගේ අකුසල් කරන අය ඉන්නවා. ඕවා කරන අයත් ඉන්නවා, ඕවා නොකරන අයත් ඉන්නවා. කොහෙද? ශාස්ත්‍රීය වංශේ. ශාස්ත්‍රීය වංශයේ ওই ටික කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාක්‍මන වංශයේත් ඕවා කරන අයත් ඉන්නවා ඕවා නොකරන අයත් ඉන්නවා. ඊළඟට වෛශ්‍ය වංශයේ ඕවා කරන අයත් ඉන්නවා නොකරන අයත් ඉන්නවා. ශුද්‍ර වංශයේ ඕවා කරන අයත් ඉන්නවා නොකරන අයත් ඉන්නවා. ඒ නිසා වාසෙට්ට පුද්ගලයාගේ උත්පත්තීන් වලට අනුකූලව කිසිම වෙලාවක බෑ කිව්වා. ඒ පුද්ගලයන්ගේ මේ වර්ණ ભેදයෙන් උස් පහත් ભેදයක් තීරණය කරන්න. ඉතින් ඒ වෙලාවේදී වාසෙට්ට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසෙට්ට ඔය හැම කුලයකම ඉන්නවා ප්‍රාණඝාත වලින් අයින් වෙලා අදින්නා දානා පටිවිරතෝ තොරකම් කරන එකෙන් අයින් වෙලා කාමයේ හැසිරෙන එකෙන් අයින් වෙලා බොරු කියන එකෙන් අයින් වෙලා හිස් වචන, පරුස වචන, කේලම් කියන එකෙන් ඕවාගෙන් අයින් වෙලා ජීවත් වෙන ශ්‍රාවකයෝ ඔය කියන වර්ණ හතරෙම ඉන්නවා. ඒ වගේම වර්ණ හතරේ ජීවත් වෙනවා. ඒ නිසා වාසෙට්ට කවදාවත් ඒවා කරන අයගේ අයව කිසිම දවසක උසස් අය ඒවා නොකරන අය පහත් අය කියලා එහෙම වර්ග කරන්න බෑ යම් කිසි කෙනෙක් ඒවායින් මිදුනා නම් ආන් ඒ කිනා තමයි උසස්ම වර්ණය ඒ වගේම ඒවා කරනවා නම් ඒ කිනා තමයි පහත්ම වර්ණයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට පින්වතුනි වාසෙට්ට සාමණේරයන් වහන්සේට කරුණාකාරණාව දක්වනවා. දැන් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ පින්වතුනි චරිත දෙකක් ඉන්නවනේ. මොකද මේ චරිත දෙක වාසෙට්ට සාමණේරයන් වහන්සේ, පාරද්වාජ සාමණේරයන් වහන්සේ. දැන් දෙනමම ඉන්න තැනක ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ එක නමකගෙන් විතර ප්‍රශ්න අහන්නේ? එයට හේතුව තමයි පිංගුතුනි වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ ඒ දෙනම අතරින් ගත්තම හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ට බ්‍රාහ්මණයාම මූලික කරගෙන ඒ සාමණේරයන් වහන්සේම මූලික කරගෙන මේ ධර්ම කතාව පැහැදිලි කරනවා. ඉතින් ඒ වෙලාවේ පින්වතුනි දැන් මේ වාසෙට්ට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. වාසෙට්ට යම්කිසි ඔය කියන වර්ණ හතරේ නුවණැත්තන් වර්ණ හතරේ නුවණැත්තන් විසින් ගරහන නුවණැත්තන් විසින් අප්‍රසාදයට පත් කරන අය ඉන්නවා නම් ඒ කියන්නේ නුවණැත්තන්ව අප්‍රසාදයට කවුරු හරි පත් කරනවා නම් ඔවුන් යහපත් පිරිස නෙවෙයි වාසෙට්ටය යම් කිසි කෙනෙක් ඉන්නවා මේවා සුදු දේවල් මේවා කළු දේවල් මේවා කුසල් වැඩෙන දේවල් මේවා අකුසල් වැඩෙන දේවල් කියලා ඒවා පවත්වන කල්ලි බ්‍රාහ්මණ වර්ණයේ ශ්‍රේෂ්ඨයයි අනිත් වර්ණ හීනයයි බ්‍රාහ්මණ වර්ණයේ සුදුයයි අනිත් වර්ණ කළුයයි බ්‍රාහ්මණ වර්ණයේ සුද්ධයයි අනිත් වර්ණයන් සුද්ධ නො අයයයි බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුවින් උපන් අයයයි අනිත් අය බ්‍රාහ් මහා බ්‍රහ්මයාගේ අනිත් අනිත් ස්ථානයන්ගෙන් උපන් අයයයි ඔවුන් ඒ වගේ දේවල් කියනවා නම් වාසෙට්ට හොඳට මතක තියාගන්න ඔවුන්ගේ ඒ වචනය නුවණැත්තන් විසින් කරහනවා නුවණැත්තන් විසින් අප්‍රසාදය පළ කරනවා ඒ කවර දෙයක් නිසාද කියලා කියනවා නම් වාසෙට්ට යම්කිසි වර්ණ සතරක් මේ ලෝකේ තියෙනවා නම් ඒ වර්ණ සතරෙන් උවද යම්කිසි කෙනෙක් ආශ්‍රවයන් දුරු කරලා සීනාශ්‍රව වූ රහත් වූ පඹසර හැසිරෙන්නා වූ කල යුතු වැඩ කොටස වහා ඉක්මනින් කරන්නා වූ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ආන්නේ කෙනා තමයි වාසෙට්ට නිවැරදි උසස් වූ වර්ණයකට හිමිකම් කියන කෙනා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මේ ලෝකයේ සෑම කෙනෙකුටම වඩා වාසෙත් ඒ කෙනා අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අර කියන ආශ්‍රවයන් දුරු කළා රහත් වෙලා බඹසර හැසිරෙන කලියුතු දේවල් කරලා අවසන් වෙච්ච මේ බන්ධනයන්ගෙන් මිදුණු මෙහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අර සෑම කෙනාටම වඩා අග්‍රයි. ඒ කෙනා අධර්මයෙන් නොව ධර්මයෙන්ම තමයි ඒ කෙනා අග්‍ර වෙලා තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ කෙනා මෙලොවේ පරලොවදී ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා වාසෙට්ට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හේතුව තමයි එතන උදාහරණයක් පෙන්වලා දෙනවා මෙන්න මෙහිම. වාසෙට්ට මේ ලෝකයේ අන්‍ය ජනයා අන්‍යයන් විසින් යම්කිසි කරුණක් නිසා ශ්‍රේෂ්ඨ වන බව මෙන්න මෙහිම දැනගන්න ඕන කියලා පොඩි උපමාවක් පෙන්වලා දෙනවා. මේ උපමාව තමයි වාසෙට්ටය යම්කිසි කෙනෙක් චාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි කෙනෙක් බවට පත් වෙනවා. ඒ පැවිදි කෙනෙක් බවට පත් වුණාම කොසල් රජතුමා ඒක දන්නවා. දැනගත්තයින් පස්සේදී වාසෙට්ටය ඒ කොසල් රජතුමා කුලයක් ගැන හිතන්නේ නැතුව ඔය කොසල් රජතුමා අර කියන පැවිදි ජීවිතයට පත් වෙච්ච කෙනාට තන නමා ඇඟිලි බැඳගෙන වන්දනා කරනවා. ඒ කියන්නේ තන නමා පසඟ පිහිටුවාගෙන මනාලෙස වන්දනා කරනවා. වාසෙට්ටය මේ ශාසනය මේ වගේ හීනයි කියලා කවුරු හරි හිතනවා නම් වාසෙට්ට එහෙම කෙනෙක් පිරිසකට අර වගේ පසේ නදී කොසල් රජතුමා වැනි රාජ්‍යවරයෙක් කවදාවත් වන්දනා කරන්නේ නැහැ කියලා කියනවා. කොසල් රජතුමා ඒ විදිහට වන්දනාව කළේ කුමක් නිසාද? ඒ කොසල් රජතුමා තමන්ගේ මුළු ගෞරවයම තන නමනවා කාගේ ළඟද ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයන් ළඟ පාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ ළඟ හැම කෙනාම තන නමනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවේදී පැහැදිලි කරනවා. එතනදී කියනවා වාසෙට්ට යම්කිසි එහෙම කෙනෙක් ඒ විදියට වන්දනා කරනවා නම් ඒ කෙනා තීන පුද්ගලෙක් නම් ඒ කෙනා පහත් පුද්ගලයෙක් නම් එහෙම වන්දනා කරනවද කියලා වාසෙට්ට සාමණේරයන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා. මොකද කුසල රජතුමා කියලා කියන්නේ ශාක්‍ය කුලයේ අයට එහෙම ගරු කරන කෙනෙක් නෙවෙයි. මොකද ශාක්‍ය කුලයේ අයත් එක අමනාපයක් නෙවෙයි. මොකද කුසල රජතුමා හොඳ රාජ්‍යයකට හිමිකම් කියපු කෙනෙක්. එනිසා ශාක්‍ය කුලයේ අන්පිරිස දැක්කයින් පස්සේදී ඒ ආලා දැක්කයින් පස්සේදී දැකුණස්සෙන් නැගිටීමවත් එහෙම නැත්නම් වැඳීමවත් ආදරය ගෞරවය කිරීම ආදී දේවල් මේ වගේ දේවල් කරන්නේ නැහැ. හැබැයි ශාසනයට කෙනෙක් ආවොතින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කවුරු හරි කෙනෙක් පැවිදි ජීවිතේටපත් වුණොත් අනේ ඒ කිනාට ඔය කොසල් රජතුමා විවිධයට নমස්කාර කරලා වන්දනා කරනවා. තිතනත් හරි වැදගත් කරුණක් කියවෙනවා. මොකද්ද? රජ කෙනෙක් වුණත් වන්දනා කරනකොට ඒ වන්දනාව ගෞරවාන්විතව කරනවා. මොකද මේ ගෞරවාන්විතව කරනවා කියලා කියන්නේ. ගෞරවය මූලික කරගෙන තමයි ඒ වන්දනාව පින්වතුනි කරන්නේ. මොකද මේ ගෞරව මූලික කරගෙන කරනවා කියලා කියන්නේ? පින්වතුනි සමහර වෙලාවට අපිත් ඔය දැකලා තිබෙනවා මිනිස්සු මුණ ගැසුණු අවස්ථාවන් වලදී අපටත් ඇතැම් දෙනා වන්දනාමාන කරනවා. හැබැයි ඉතින් ඒ වන්දනාමාන කරන අයගේ ළඟ ඒ වගේ ගෞරවයක් තියනවාය කියලා සමහර වෙලාවකදී පේන්නේ නැහැ. නිකන් අර කොන්ද බාගිට නමාගෙන තමයි වන්දනා කරන්නේ. එහෙම කරන්න එපා. මේ පාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයන් ඉදිරියේ තමන්ගේ මුළු ශරීරයම නමන්න. ඒ මොකද පුද්ගල චරිතයකට නෙවෙයි ඔබ මේ වන්දනා කරන්නේ පාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට. සමහර වෙලාවකදී සමහර අය ඉන්නවා අපි නම් ඔය හාමුදුරුවරුන්ට වඳින්නේ නැහැ. ඒම කරන්නේ නැහැ කියලා කියනවා. පින්වතුනි, ඒ වගේ මිනිස්සු මං සමහර වෙලාවට දැකලා තියෙනවා. සීම සීල ගුණ ධර්මයක්වත් නැති අය. ඒ කියන්නේ අර පඬිත කමට කියනවනේ හාමුදුරුවන්ට වඳින්නේ නැහැ, ගරු කරන්නේ නැහැ කියලා. ඒ එහෙම කියන්නේ ඇයි දන්නවද? ඒ මනුස්සයා ඊට වඩා ගොඩාක් වැරදි කරන අය. එයා මිනිසුන්ට පෙන්වන්න උත්සාහ කරනවා, නොකිය කියන්න උත්සාහ කරනවා. මම මේ හාමුදුරුවරුන්ට වඩා සිල්වත් කියලා. ඒ හාමුදුරුවන්ට වඩා මම ගුණවන්තයි කියලා කියන්න උත්සාහ කරනවා. කවදාවත් කිසිම හාමුදුරුව කෙනෙකුට වඩා ගිහි කෙනෙක් ගුණවන්ත භාවයට පත් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ හාමුදුරුව කෙනෙක් කියලා කියන්නේ බලන්ඩ එක ස්වාමින් වහන්සේ නමකකට පුළුවන්නේ පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයටම හිමිකම් කියන්න. ඒ මොකද සංඝරත්නයේ වෙනුවෙන් යමක් පූජා කරනකොට එක හාමුදුරුව කෙනෙකුට පුළුවන් පිළිගන්න. ඒ හාමුදුරුවෝ නියෝජිත භාවයටපත් වෙනවා. බලන්නකො එතකොට එක සාමින් වහන්සේ නමක් කියලා කියන්නේ මොනතරම් බලයක් තියෙන කෙනෙක්ද කියලා හිතන්න. ඒ නිසා කවදාවත් මේ විදියට ස්වාමින් වහන්සේලාට දොස් කියන්න එපා. මොකද අද කාලේ වර්තමානයේ සමහර අය ටිටින් ට්‍රිප් එකක් ගියත් හොඳම මාතෘකාව හාමුදුරුවෝ. මොකක් හරි එකට එකතු වෙලා සාකච්ඡා කරන්න ගියා. සමහර බොන තැන්වලදී ප්‍රධානතම මාතෘකාව තමයි ස්වාමින් වහන්සේලාට ගරහන එක. එම ගරහන්න එපා. වැරද්දක් පෙන්වන එක වෙනම දෙයක්. වැරද්දක් කියලා දෙන එක වෙනම දෙයක්. හැබැයි ඒ වැරද්ද වැරද්ද විදියට පෙන්වලා දෙන උත්සාහ කරන්න. සමහර අය වැරදි සොයනවා. ඒ වැරද්දි ගැන කියලා මේ තමන් ඒ වෙලාවට ගුණවන්ත වෙන්න උත්සාහ කරනවා. තමන් ගැන අභිමානයක් කියන උත්සාහ කරනවා. එහෙම ඒ වගේ මෝඩ වැඩ, අඥාන වැඩ කරන්න එපා. මොකද නුවණැත්තෝ දන්නවා මේ පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳව. නුවණැති පිරිසේව දන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ වැරදක් තියෙනවා නම් වරද මෛත්‍රී සහගතව කරුණාවෙන් මේ මිනිස්යාට වරදෙන් නිදහස් වෙන විදියට කියලා දෙන එක වෙනම දෙයක්. හැබැයි ඒ වරදවල් මූලික කරගෙන චරිතවලට ගරහන්න සූදානම් වෙන්න එපා. ඒ චරිතවලට ගරහන ගොඩක් අයගේ ජීවිතවල තියෙන්නේ එකම දෙයයි තමන් හොයලා බැලුවොත් ඊට වඩා වැරදි කරන අය. ඒ නිසා එහෙම දේවල් හරි පරිස්සම් වෙන්න මං කියන්නේ වන්දනා කරන්න මොන හාමුදුරුව හම්බුණත් මා මේ වදින්නේ ආර්ය මහා සංඝරත්නයට කියලා වන්දනා කරන්න. ඒ ආර්ය මහා සංඝරත්නයේ පැවතගෙන එන ස්වාමින් වහන්සේ නමකට වන්දනා කරනවා කියලා හිතාගන්න. මොකද පින්වතුනි, ওই ගොඩක් අයට තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමහර අය පින්වතුනි මේ අර තමන් කරන දේ පිළිබඳව හරි පදනමක් නැතුව කරන්නේ. දැන් සමහර වෙලාවට මිනිසු ගොඩාක් කරන චෝදනාව තමයි අනේ මේ ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කරාට වැඩක් නෑ ඒවා නොඑක් නොඑක් දේවල් කරනවා විකුණනවා එහෙම දේවල් කරනවා කියලා. පින්වතුනි ඔබ හොඳට මතක තියාගන්න මෙන්න මේක. ඕනෑම පූජාවක පින්වතුනි කොටස් දෙකක් තියෙනවා. එකක් දායකයාගේ කොටස අනිත් එක ප්‍රතිග්‍රාහකයාගේ කොටස. දායකයාගේ කොටස තමයි තමන් යමක් පූජා කරන එක. ප්‍රතිග්‍රාහකයා එහෙම නැත්තම් ලැබපු කෙනා එයාගේ කොටස තමයි මේක ලැබුණෙන් පස්සේදී කරන්නේ මොකද්ද කියලා තීරණය කරන එක. එහෙම ස්වාමින් වහන්සේලා ඒ වගේ දේවල් කරනවා නම් ඒක ඔබගේ account එකට ඒක දාගන්න ඕන නෑ. ඒක ස්වාමින් වහන්සේලාට බාරයි. අපට බාර දෙයක් නෙවෙයි. අපි පූජා කිරීමේ කාර්යභාරයේ පින්වතුනි උසස් වෙන විදියට කරාම ඇති. ඔය සමහර අය අටපිරිකර කඩවල් වලට ගිහිල්ලා සමහර වෙලාවට මේ අඩු මුදලකට අටපිරිකරක් ගන්නවා. අරගෙන ඉතින් ඇයි අඩු මුදලකට ගත්තයි කියලා ඇහුවෙන් පස්සේ අර කියන්නේ මේ අඩු මුදලකට තමන් මේ අටපිරිකර ගන්නේ තමන්ට තියෙන ලෝභය වැඩිකමට ඒකල පිළිගන්න සූදානම් නෑ. ඒතනේ කරන්නේ සමහර අය නම් අවංක වශයෙන්ම මුදල් නැතිකම නිසා මෙහෙම කරනවා. එයාලට නෙවෙයි මම මේ කියන්නේ. සමහර පුළුවන් අය ලෝභය බලවත් නිසා තමයි එහෙම නොකරන්නේ. ඒ කියන්නේ අර අඩු මුදලකට එහෙම ගන්නෙ. ලෝභය බලවත්. අර ඒ ලෝභය ගැන හිතන්නේ නැතුව ඔවුන් අර පොඩි වචනයක් එළියට දානවා මේ වෙතින් හාමුදුරුන්ට දුන්නයි කියලා පාවිච්චි කරන්නේත් නැහෙනේ. ඉතින් පින්වතුනි මටත් ඇත්තටම හම්බෙන්නේ සිවුරු පොඩ ඇඳන අඳිනවන අටපිරිකර හම්බෙන්න ටික අඳිනවන පින්වතුනි මට රෙදි හෝදන එකට වඩා වෙන වැඩක් නැහැ. ඇයි ඉතින් තවසකට කීයක් හම්බෙනවද පින්වතුනි ඕවා? ඉතින් ඒවා අපි ක්‍රමානුකූලව සකසාගෙන නැති බැරි ඒ ඒ විහාරස්ථානයන් වල පූජා කිරීමේ කාර්යභාරය අපිට තියෙනවා. හැබැයි ඒ කාර්යභාරයට පින්වතුනි තවත් කෙනෙක් දායක වෙන්න ඕන නැහැ. මං කියන්නේ පූජා කිරීමේ කාර්යභාරය ඔබ හොඳත් හොඳ උසස් විදිහට කරන්න. ඒක බාරගෙන මේකට මොකද්ද කරන්න ඕන කියලා තීරණය බාරගත්තු කෙනාටයි තියෙන්නේ. ඒක අපිට දාගන්න ඕන නෑ. ඉතින් මම මේ කිව්වේ සමහර අය මේ විදිහට කරුණුකාරණාවල් වරදවා තේරුම් අරගෙන කරගන්න යන ලොකු පුණ්‍ය කර්මේ නැති කරගන්නවා. ඔය සමහර වෙලාවට ඇත්තටම දැන් අද ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තෝ යාචකයෝන්ගේ ප්‍රශ්නේ. විදුලි කණු අසල ආලෝක සංඥා කණු අසල අද බහුල වශයෙන්ම යාචකයෝ ඉන්නවා. ඇත්තටම සමහර යාචකයෝ බලද්දි ලංකාවේ සමහරලාට ලක්ෂ කෝටි ගණන් සල්ලිත් තියන අය ඉන්නවයි. ඒ මොකද අර වගේම සල්ලි හම්බ කළා. ඉතින් ඒ වගේ යාචකයෝ දැක්කම සමහර මිනිස්සු බැන බැන යනවා. නිකන් අර උහේවත් යන ණයෙක් කරන් Taman ඇඟේ දා ගන්නවා. ඇයි? අර බැනලා නිකන් පව් කර ගන්නවා. එහෙම බනින්න ඕන නෑ. Tamanට දෙන්න හිත දෙන්නේ නැත්තම් නොදී ඉන්න. දෙන්න හිත දෙනවා නම් දීලා පැත්තකට වෙන්න. ආය මෙයා මේ හොර වැඩක් කරනවා මේ වංචාවක් කරනවා මේ කෙනා මේ අපිව අන්දන්නේනවා එහෙම හිතලා අප්‍රසාදයක් ඇති කරගන්න ඕන නැහැ මොකද මං කියන්නේ මේ මේ කොහේවත් යන අකුසල කර්මයක් Tamange කරපිටට දාගන්න ඕනේ ඒ වෙලාවට යමක් දෙන්න පුළුවන් නම් දීලා නිහඬ වෙන්න දෙන්න බැරි නම් නොදී ඉන්න ඕකට බැන බැන යන්න ඕනේ. ඒ මොකද වෙන්නේ අර ඒවා තුලින් අපි නිකන් අපේ සංසාරේ අඳුරු කරගන්නවා. පින්වතුනි, ඒ ගෞරව කළ යුතු ඇත්තන්ට ගෞරව කරන්න. මං ඔය ඇත්තන්ට පොඩි පොඩි උපදේශයක් දෙන්නම්. මේ මේක කවදාවත් අමතක කරන්න එපා. ඔය සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම හරි වංචනිකයි. වංචා සහගතයි. ඒ වංචා සහගත මිනිස්සු අපේ ළඟට ඇවිල්ලා අපිව වංචාවට ලක් කරනවා. පිළිතුරේ මටත් ඕක ගොඩාක් වෙලාවට කරනව සමහර ඇත්තෝ. අපිව නිකන් අර අපි නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් අර මෝඩයෝ ගානට දාලා වගේ කියලා අපි කියනවනේ කීමට. එහෙම කරන අය ඉන්නවා. මොකද එහෙම කරනකොට ඒ කෙනා කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා හැරෙනකොටම අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ඉතින් මගේ ගමත් මාතරනේ. ඉතින් කියනකොට ඕන කෙනෙක් කියන සුනංගුවෙම ටක් ගාලා මට වහා අවබෝධ වෙනවා. මාතර තියෙන්නේ දකුණේනේ. එහෙම සාමාන්‍යයෙන් අපිව රවට්ටන්න චුට්ටක් හරි අමාරුයි. හැබැයි ඉතින් මම නම් ධර්මයේ දන්න නිසා කවුරු හරි මාව රවට්ටන්න එනවනම් ඇත්තටම මම රැවටෙනවා. ඒ මොකද? පිඟුතුනි අසත්පුරුෂයාට මේ ලෝකේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි ඔන්න ඕක. අසත්පුරුෂයෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි සපුරුෂයාව රවට්ටවවන එක. පිටුතුනි ඒම රවට්ටන මිනිසුන්ට සංසාරේ අනන්ත අප්‍රමාණයේ පව් ගෙවන්න වෙනවා. කරන්න තියක් නැහැ ඉතින්. මොකද අපි බලෙන් කරන එකක් නෙවෙයිනේ. සමහර මිනිස්සු ඒ වගේ අපිව රවටලා වංචනිකව එහෙම දේවල් කරන්න එනවා. ඉතින් මේ මිනිස්සු ඇත්තටම හිතනවා වුණා හරි හාමුදුරුවෝ මේකට අහු වුණා මේකට රැවටුණා කියලා. මම කියන්නේ මම මේ පොඩි කතාව කිව්වේ මොකකටවත් නෙවෙයි. සමහර අයට ලොකු තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ව රවට්ටන මිනිස්සුන්ට රැවටෙන එක. සමහර අය ඉන්නවා ඇත්තටම එහෙම වංචනික මිනිස්සු බව දැන දැනගෙන එහෙම ඉන්නවා. යාලා කියනවා මෙයා මේ එනවා අපිව රවට්ටන්න කියලා එහෙම දොස් කියනවා. එහෙම ඕනේ එහෙම රවට්ටන කෙනෙක් ඉන්නවා නම් ඇත්තට මම නම් ගොඩක් වෙලාට මේ මිනිස්සයා ගැන අනුකම්පා කරනවා. මේ මිනිස්සයා ගැන ඇති කරගන්නවා සංවේදී භාවයක්. මොකද පව් මේ මේ මිනිස්සයා තව තවත් තව තවත් මේ සසරට වැටෙන කෙනෙක් කියලා. ඉතින් උත්සාහයක් දරලා බලනවා. ඉතින් ඒකෙන් ගොඩ ගන්න. ගොඩ ගන්න බැරි නම් ඉතින් මොකද කරන්නේ? අත්හැරලා දාන එක කරන්න තියෙන්නේ. එනිසා එහෙම වංචනිකයන්ට හසු වෙන එක කවුරුවත් හිතන්න එපා මේ අපිව නිවටයෝ ගාන්ට වැටෙනවා අපි මෝඩයෝ ගාන්ට වැටෙනවා කියලා. එයා රැවට්ටුවයි කියලා දැනගෙන නිහඬ වුණාම හරි. සමහර මිනිස්සු මේ අහුවෙන මුසාවල් සමහර වෙලාවට ප්‍රකාශ කරනවා. ඉතින් කියනකොටම දන්නවා මේ කියන්නේ මුසාවක් කියලා. ඉතින් මුසාවක් බව දැනගෙන නිහඬ වෙලා හිටියම හරි. ඒකත් එක ආයි ගැටෙන්න ඕන නෑ. මේ මනුස්සයත් එක්ක තරක කරන්න ඕනේ. මේ මනුස්සයත් එක්ක වාද විවාද කරන්න ඕනේ. ඉතින් ඒ වගේ මිනිසුත් එක්ක සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරයින් පස්සේදී අපේ සංසාර ගමන බේර ගන්න පුළුවන්. ඒ නිසා මම මේ කිව්වේ ගරු කළ යුත්තන්ට ගරු කරන්න. ඒ ඒ ආදී වශයෙන් දේ කරන දේවල් කරලා ඔවුන්ට අපි දක්වන ගෞරවය දක්වලා පාඩුවේ පැත්තකට වෙලා හිටියම හරි. අපේ කාර්යභාරයත් ඉටුණා. අපේ සංසාරයේ පින්වතුනි ආලෝකමත් වෙනවා. ඒ ඒ ඇත්තෝ කරගන්න දේවල් ඒ ඒ ඇත්තන්ගේ සංසාරයට ගෙන යාවි. අපි කරගන්න දේවල් තමයි අපේ සංසාරයට එකතු වෙන්නේ. ඒ නිසා මේ අමතර කාරණාවල් අර මම ඒකයි කිව්වේ මේ වගේ කරුණු එන තැන්වලදී විස්තර කරන්න ඕන තැන් මම මේ විදිහට විස්තර කරගෙන යනවා මොකද ඒක තමයි මේ සූත්‍ර දේශනාව දීර්ඝව විස්තර කිරීමේ අරමුණ. ওই වගේ තැන් ආවම ඒව මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතින් බලන්න ඒ කොසල් රජතුමා පින්වත්නි වන්දනා කරද්දී දෑංගිලි එකට එකතු කරගෙන අර මම ඔබට දවසක් සිහිපත් කළා මේ net නාලිකාවෙම වන්දනා කරද්දී වන්දනා කරන්න කොහොමද අත් දෙක එකට එකතු කරගෙන බොකුටු කරගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඔර එක අත්තකින් ණයෙක් පෙන්නනවා වගේ අත හදා ගන්නවනේ. ආන් ඒ විදියට අත් දෙක එකට තියාගෙන ආන් ඒ විදිහට තමයි පින්වතුනි අත් දෙක දෑංගිලි බැඳ ගන්නවා කියන්නේ. එහෙම දෑංගිලි බැඳගෙන තමයි පින්වතුනි වන්දනාව කරන්නට ඕන නිවැරදි වන්දනාව කරන විදියට. ඉතින් ඒ විදිහට තමයි වන්දනාව කරන්න ඕන. ඉතින් ධර්මයේ ඕක ඇත්තටම සඳහන් කරලා තියෙනවා වන්දනාව කරන්නට ඕන ආන් ඒ විදිහට කියලා. ඒ කියන්නේ අත් දෙක තියාගන්න ඕන, එකට එකතු කරගෙන බොකුටු කරගෙන තමයි අත් දෙක තියාගන්න ඕන. ඒක තමයි දෑඇඟිලි බැඳගෙන කියලා, ඇඟිලි බැඳගෙන කියලා ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඒ විදිහට පින් උතුණේ අත් දෙකකට එකතු කරගෙන පසඟ පිහිටුවාගෙන ආසනයක වාඩිලා ඉන්නවා නම් ඒ ආසනේ නැගිටලා ඔය සමහර තැන්වලට අපි බණ වලට එහෙම වඩිනකොට සමහර මිනිස්සු මේ හොරෙන් මූණ හංග ගන්නවා. ඇයි අර ආසනේ නැගිටින්න වෙනවට. ওই මලගෙවල් වලට එහෙම අපි වඩිනවනේ රාත්‍රී කාලයට එහෙම හිතවත් තැන්වල. එහෙම වැඩියෙන් පස්සේ මේ මිනිස්සු මේ හොරෙන් මූණ අහක බලා ගන්න හාමුදුර කෙනෙක් කෙනෙකුට. මොකද මේ නැගිටින්න තියෙන කම්මැලිකමට. බලන්නකො ඒ විලාවේ ලැබෙන පිනවත් කරගන්න තරම් මේ මිනිසුන්ට පිනක් නේ. ඉතින් හාමුදුරුව කෙනෙක් වෙනුවෙන් තමන් නැගිටලා ඉන්න අස්නෙන් නැගිටලා ගෞරව කරන එක කොච්චර මහා පිනක්ද? ඉතින් එහෙම වංචා සහගත වෙන්න වෙන්න එපා ඉතින්. වංචාවටපත් වුනොත් සංසාරේ වංචාවේ ප්‍රතිඵල ලබන්නේ Tamanමයි. ඒ නිසා ස්වාමින්වහන්සේනම දැක තැන හුනස්නේ නැගිටින්න. නැගිටලා වන්දනා කරන්න පුළුවන් අවස්ථාවකදී නම් ඒ මොහොතේ දෑංගිලි බැඳගෙන වන්දනා කරන්න ඒ වන්දනාව තමන්ගේ සංසාර ජීවිතයට විශාල උත්සාහයක් වෙනවා සසරෙන් එතර වෙන්නට. ඉතින් මේ කොසල් රජතුමා පවා ආන් මේ විදිහට වන්දනා කරා. දැන් මෙතන මේ කතාවේ කියන්නේ මොකද්ද? බුදුහාඳුරෝ වාසෙට්ට සාමණේරයන් වහන්සේට කියනවා වාසෙට්ට මේ ශාසනය හීනනම් මේ වගේ රජවරු ඇවිල්ලා වන්දනා කරයිද කියලා අහනවා. ඇයි? බමුණෝ කිව්වනේ මේ මේ භාග්‍යතුන් හන්සේගේ ශාසනය හීනයි කියලා. ඒ භාග්‍යතුන් හන්සේගේ ශාසනය පහත් ශාසනයක් කියලා. ඒ වාසෙට්ට බමුණට කියන්නේ මේ උසස් ශාසනයක ඉඳලා ඔබලා මේ පහත් ශාසනයකට ගියා කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන්ස සිහිපත් කරන්නේ එහෙම මේ ශාසනය පහත් නම් ওই වගේ අය ඇවිල්ලා මෙහෙම වඳින්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලාගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොතින් නුඹලා අයිති කාගේ ශාසනයටද කියලා බය නැතුව කියන්න කිව්වා සමනා ශාක්‍ය පුත්තිම්හා ඒ කියන්නේ අපි ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයෝ වෙමුයි කියලා කියන්න කිව්වා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීය අපි මේ කේක නිකායවල වලට බෙදාගත්තට උන්වහන්සේගේ ශාසනීය හිම නිකායවල නැහැ. දැන් ඔය සමහර අය අහනවා බුදුහාමුදුරුවෝ අයිති මොන නිකායටද කියලා. පිටුතුනේ බුදුහාමුදුරු එක නිකායකටවත් අයිති නෑ. ඉතින් අපි මේ තව තව අමතරව මේව බෙදාගෙනනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ශාසනය කියලා කියන්නේ මොකද්ද? ශාක්‍ය පුත්‍රයෝ ඉන්න ශාසනයක්. ඒ ශාක්‍ය පුත්‍රයා කියලා කියන්නේ මේ නිකම්ම නිකන් සිවුරු දාගත්තු කෙනාටත් නෙවෙයි. මොන කුලයෙන් ඇවිල්ලා හීන කුලයේ වේවා උසස් කුලයේ වේවා මධ්‍යම කුලයේ වේවා මොන කුලයෙන් ඇවිල්ලා මහන වුණත් ඒ මහන වෙන හැම කිනාටම භාග්‍යතුන් වහන්සේ කිව්වා හරියට මේ ධර්ම ප්‍රතිපදාව ඉන්නවා නම් නිවැරදිව මේ ආර්ය ධර්මයේ ඉන්නවා නම් ඒ කිනාට භාග්‍යවතුන් වහන්සේ කිව්වා බය නැතුව කියන්නේ කෝ ශාක්‍ය පුත්‍රය ශ්‍රමණියෝ කියලා. ඒ මොකද ශාක්‍ය පුත්‍රය ශ්‍රමණියා කියලා කියන්නේ පින්වතුනි මේ ශාසනයේ ඉන්න උසස්ම කෙනෙක් ශාක්‍ය කුලේන උසස්ම කුලය අර මම ඔබට එදා දේශනා කරානේ ඔක්කාක රජ පෙළපතෙන් එන මහා සම්මත රාජ පරම්පරාවෙන් පැවතගෙන එන රාජ පරම්පරාවේ මේ ශාක්‍ය කුලය කියලා කියන්නේ කියලා. ඉතින් මම මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් මම ඔබට විශේෂයෙන්ම කියලා දෙනවා ඔය මහා සම්මත රාජ පරම්පරාවේ කොහොමද මේ රජ පෙළපත ආවේ කියලා. ඒ නිසා තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රය විශේෂයෙන්ම දේශනා කරන්නේ. ඉතින් භාග්‍යතුන් හන්සේ කියනවා අන්න ඒ රාජ પરම්පරාවෙන් පැවතගෙන ආපු කෙනෙක් කියලා බය නැතුව කියන්න කිව්වා. ඒ මොකද භාග්‍යවතුන් වහන්සේ කියනවා අර මං කිව්වා වගේ නිකම්ම නිකන් සිවුරු දාගත්තු කෙනාට මේ ශාසනයෙහි ලාභ අපේක්ෂාවෙන් මහාන වෙච්ච කෙනාට එහෙම කියන්න බෑ. ඒ මොකද උන්වහන්සේ කියනවා යස්ස කෝපනස්ස වාසෙට්ට තදා තථාගතේ සද්ධා නිවිට්ටා මූලජාතා පතිට්ඨිතා දල්හා අසංහාරියා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් මහණෙනි වාසෙට්ට යම්කිසි කෙනෙක් බුදුහාමුදුරුව කෙරෙහි සද්ධාව ඇති කරගත්තොත් මොන සද්ධාවද මුල් බැසගත්තු සද්ධාව ඇති කරගත්තොත් ඒ සද්ධාව නොසෙල්වෙන මුල් බැසගෙන සිටින දැඩි වූ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නම් ඒ සද්ධාව සමනේනවා හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මේක මෙහෙමයි කියලා ඒත් වෙනස් වෙන්න බෑ කිව්වා. මෙන්න මේවා හරි වටින වචන. ඊළඟට බමුණෙක් බ්‍රාහ්මණෙක් මහා බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වත් මේකයි ශාසනය කියලා ඒත් වෙනස් වෙන්න බෑ කිව්වා. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මේක මෙහෙමයි කියලා ඒත් වෙනස් වෙන්නේ නැහැ කිව්වා. මාර්ය ඇවිල්ලා කිව්වත් බමුණෙක් ඇවිල්ලා කිව්වත් කේනතිවා කවුරු ඇවිල්ලා කිව්වත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙන්න මේ වගේ කියලා Tamanට හිතූ ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් අන්න එයා ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණෙක් නෙවෙයි. ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණය කියලා කියන්නේ ඔය කවුරු ඇවිල්ලා කිව්වා Tamanගේ සද්ධාව වෙනස් වෙන්නේ නැත්තම් අන්න ඒ කිනාට බය නැතුව කියන්න පුළුවන් තමන් ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණයෝ කියලා. ඒ කියන්නේ මේක මේ ශ්‍රමණයෝ කියලා අයිති වෙන්නේ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි. කිහි ඔබටත් මේක අදාළයි. ඔබ බය නැතුව කියන තමන් හොඳ සද්ධාවන්ත කෙනෙක් නම් තමන්ගේ කුලය මොකද්ද කියලා ශාක්‍ය කුලය කියලා බය නැතුව කියන්න. ඒ මොකද භාග්‍යතුන් වහන්සේ මේක විශේෂයෙන්ම අපිට සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා බය නැතුව ඔබ කියන්න දැන් අද කාලේ ලංකාවේ උනත් කුලවාදී හරියට තියෙනවනේ. ඒක සමහර වෙලාවට ශාසනයටත් යම් යම් බලපෑම් ඉන්න පුළුවන් අහවල් කුලයේයි අහවල් තැන පැවිදි වෙන්නේ අසවල් කුලයේයි මේ මේ තැන්වල පැවිදි වෙන්නේ. ඒව බුදුහාමුදුරන්ගේ දේවල් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන එකම කුලයයි ඒ තමයි ශාක්‍ය කුලය විතරයි. සද්ධාවේ නිරත වෙලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට බය නැතුව කියන්න පුළුවන් ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියෝ කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඒකයි. හැබැයි ඒ සද්ධාව වෙනස් වෙන්න බෑ. ආමුදුරුව කෙනෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මේක මෙහෙමයි කියලා සමහරලාට එහෙම වෙනවනේ. දැන් අපි මේ විදිහට ධර්ම දේශනාවල් කරගෙන යනවා. කරගෙන යද්දී මොකක් හරි කාරණාවක් පිළිබඳව සැකයක් ඇති වෙලා ගිහිල්ලා තවත් ආමුදුරුව කෙනෙක්ගෙන් අහනවා. ආමුදුරනේ මෙන්න මෙහෙම අර මහින්ද ආමුදුරුව කිව්වා කියලා අහනවා. පින්වතුනි මේ මේ මහින්ද ආමුදුරුව බණක් නෙවෙයි කියන්නේ මේ. මම මේ පිටුවංක කිය කිය කියන්නේ බුදුහාඳුරු දේශනා කරපු බණක් නේ. ඉතින් ඔයත් ගිහිල්ලා අහනවා නම් අහන්න මේ අහවල් සූත්‍රය අහවල් පිටුවේ හාමුදුරනේ මෙන්න මෙහෙම තියෙනවා කියලා හාමුදුරු කිව්වා. එහෙම කියලා අහන්න එතකොට ඔබට මේ ගැටලුව හරියට निराකරණය කරගන්න පුළුවන්. නැත්තම් මේක මෙහෙම කියාගෙන යනකොට තව තැනකදී මීට වඩා වෙනත් දෙයක් අහන්න ලැබුණොත් අන්න එතකොට පින්වත්නි අපේ අදහස් දෙක තුනක් වෙනවනේ. ඉතින් මෙතන මේ කියන්නේ එකයි. ආමුදුරුව කෙනෙක් කිව්වත් එහෙම වෙනස් වෙන්න බෑ. ඈ ඊළඟට මහා බ්‍රහ්මිය විල කිව්වා. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මේකයි ශාසනය. මාරය ඇවිල්ලා කිව්වත් මේකයි ශාසනය බ්‍රහ්මුණාවා දැන් අද කාලේ බමුණු නැහැ මේ බමුණු කියන මතයට අද ගන්න පුළුවන් මහාචාර්යවරු ඒ මහාචාර්යවරයෙක් කියලා කියනවා මෙන්න මේක මෙහෙමයි කියලා ඒත් වෙනස් වෙන්න බෑ අපේ සද්ධාව බලන්න මේවා බුදුහාමුදුරු පැහැදිලි කරලා මේ විදිහට කියලා දීලා තියෙන්නේ ඇයි අපේ නිර්වාණ අවබෝධය පින්වතුනි හරියට ශක්තිමත් කරගන්න ඕන නිසා ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි ඔබලා කියන්න ඒ ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් ධර්මයෙන් උපන් ධර්මයේ නිර්මාණයෝ ධර්මයට දායාදෝ ඖරස පුත්‍රයෝ වෙමි කියලා බය නැතුව කියන්න කිව්වා. ඒ කියන්නේ එතන කියන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ මුවින් දරුවෝ බිහි කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හදවතෙහි උපන් ධර්මය මුවින් ප්‍රකාශ කරලා ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිත වෙනස් කරගත්තොත් ඔවුන් හරියට කාගේ දරුවෝ වගේද? භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ හා සමානයි. භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් දරුවෝ හා සමානයි. ඖරස පුත්‍ර දරුවෝ හා සමානයි. ධර්මයෙන් උපන් ධර්මයෙන් නිර්මාණය වෙච්ච දරුවෝ හා සමානයි කියලා දේශනා කරා. තංකිස්ස හේතු මොකක් නිසාද කියලා කියනවා නම් තථාගතස් හේතං වාසෙට්ට අදිවචනං වාසෙට්ටේනි ධම්ම කාය යනු ධම්ම කාය ධර්මයෙන් කය තියෙන ප්‍රක්ම කාය මනා උසස් කායක් තියෙන ධම්ම භූත ධර්මයෙන් සත්‍ය වූ බ්‍රහ්ම භූත යහපතින් උසස් වූ ඒ තථාගතයන්න් වහන්සේ නම් හැම කල්හිම ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ ශාක්‍ය කුලයේ උපන් දරුවෝ කියලා බය නැතුව කියන්න කියලා. ඉතින් ඒ වෙලාවේ වාසෙට්ට බමුණාට සිහිපත් කරනවා පින්වතුනි මේ ශාසනයේ මේ සංසාරේ මේ ලෝකයේ මිනිස්සු බ්‍රාහ්මණයන්ගෙන් ඔය තැන් වලින් නෙවෙයි ආරම්භ උනේ මේ ලෝකය නිර්මාණය උනේ මෙන්න මේ විදියටයි කියලා භාග්‍යතුන් වහන්සේ ඉතුරු කොටස දේශනා කරනවා. එමනම් අපි ඊළඟ සතියේ බලමු මේ ලෝකයේ සැබෑවටම නිර්මාණය උනේ කොහොමද? මේ ලෝක තලය සැබෑවටම මේ මිනිස්සු ඇති වුණේ කොහොමද? පෘථුවිය නිර්මාණය වුණේ කොහොමද? පෘථුවිය ඉස්සර වෙලාම පළවෙනි මිනිස්සයා බිහි වුණේ කොහොමද? කවුද මේ මහා සම්මත රජු කියලා කියන්නේ කියලා අපි ලබන සතියේ දේශනාවේදී අග්ගඤ්‍ය සූත්‍රයෙන් සාකච්ඡා කරලා බලමු. හැබැයි මම ඔබට පොඩි දෙයක් පුළුවන් නම් කියනවා කරන්න. ඒක කරගෙන આવොත් ගොඩාක් වටිනවා දේශනාව තේරුම් ගන්න. පූජාවලිය පොතේ 111 පිටුවේ ඉඳලා 125 වෙනි පිටුව ළඟට වෙනකන් චුට්ටක් කියවලා තියාගන්නකෝ. ඒක කියවන ඇතොන්ට නම් මේ දේශනාව ඉතුරු ටික බොහෝම හොඳට පැහැදිලි කරගන්න පුළුවන් කමක් ලැබේ. ඉතින් මම මේ කියන විදියට ඉතින් වැඩ ටික කළොතින් ඔබට ධර්මය හොඳට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මං හිතනවා ඉතින් බුදුහාමුදුරොත් බණ කියද්දි හැම කෙනාම කියපු දේවල් කරේ නෑනේ. ඉතින් කර නැත්තොත් හිටියා නොකරපු ඇත්තොත් හිටියා. ඉතින් මාර්ගයේ කියලා දෙන එක අපේ වැඩක්. ඒ මාර්ගයේ යන්නේක ඔබලාගේ වැඩක්. ඉතින් මේක මම මේ මෙච්චර මේ උනන්දු වෙන්නේ ඔබට මේ ධර්මය හරියාකාරව අවබෝධ කරවන්න ඕන නිසා. එමනම් අද දවසේ අපේ කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා මේ දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම අපි දේශනා කරන්නේ මේ ලෝකේ නිර්මාණය වෙච්ච හැටි ලෝකෙට පළවෙනි මිනිසා බිහි වෙච්ච හැටි ඒ කරුණු කාරණාවල් ලබන සතිය දේශනාවේදී අපි දේශනා කරනවා. හොඳයි එහෙමනම් අද දවසේදී අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඒකල රජමාවත උතුරු ගල්වත්ත විසූ 2015 1යි 6 වෙනි දින පරලෝ සැපත් වී වසර දෙකක් සම්පූර්ණ වෙන විජේමුනි සිරිසේන සිල්වා පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා එම් සනීනෝනා මෑණියන් ඇතුළු දරුමුණුපුර මිනිපිරියන් තමයි අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඒකල උතුරු ගල්වත්ත රජමාවත නොම්බර 118 35 ලිපිනේ පදිංචි එම් සනීනෝනා මහත්මිය ඇතුළු දරුමුණුපුරන්ගේ ඒ ප්‍රාර්ථනා විතු වේවා ඒ වසර දෙකකට පෙර මිය පරලෝකයේ විජේමුණ සිරසේන සිල්වා පියාණන්ට පින් අනුමෝදන් වේවා. ඊයත්න්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මහගෙදර මල්වානේ ගෙදර ජයන්ත කුමාර මහත්මයා තුළු පවුලේ ඥාති පිරිස දායකත්වයේ දරනවා. ඊයත්න්ගේ බලාපොරොත්තුව වසර 55කට පෙර අපවත්ී වදාළ පූජ්‍ය මල්වානේ ගෙදර ඉන්ද්‍රෝභාස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පින් දෙන්න. ඉතින් අපි එතුමාගේ උතුම් බලාපොරොත්තු ඉටු වේවා. ඒ උතුම් පින්වත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම හෝමාගම කටුවානේ නාරංගහයේනේ පාරේ 296 එක නිවසේ පදිංචි චන්ද්‍රසිරි කොතලාවල සහ අනුලාකාන්ති ගංගොඩ විල යන මේ දෙපළ නොවැම්බර් 4 වන දිනට යෙදෙන 25 වෙනි විවාහ දිවියටපත් වී වසර 25ක පෙරීම නිමිති කරගෙන අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඉතින් නැසීගේ දෙමාපියන් වන ඇඩ්වින් කොතලාවල ගංගොඩ විලගේ ඇඩ්වින් සහ සේනාධීරගේ විමලාවතී කියන මේ පින්වතුන්ට පින් අනුමෝදන් කරන ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් වේවා පරලෝකීය වශයෙන් සුවපත් වේවා කේ බේබි නෝනා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා.